වෙන තැනදී අපිට මේ ප්‍රශ්නය මතුවෙන්න එහෙම නැත්තම් වර්තමානයේ හුඟාක්ම අම්මල තාත්තල දරුව විවාහ කරලා දුන්නට පස්සේ ඊළඟට යොමු වෙන්නේ මුණුබුරු මිනිබිරියන්ගේ වැඩකටයුතු වලට. ඒ ඒවාට යොමු වෙලා ඊට පස්සේ ගෙදරම උපාදානය කරගන්න මුණුපුරා මිනිිරිම උපාදානය කරගන්න. සමහර අම්මලා ඉන්නවා ගෙවල්ලොලින් එක දවසක් රෑ පිට වෙලා ඉන්න කැමතිනේ. වන්දනාගමනක් ගියත් රෑට අනිවාරම ගෙදෙට්ටෙන්න්න ඕනේ. ගෙදර අතහරින්න බැහැ උුණුපුරා මතක් වෙනවා මිනිබිරී මතක් වෙනවා ගෙදර මතක් වෙනවා දරුව මතක් වෙනවා මේක දෙමාපියන්ට බලවත්ම අනතුරක්. එනිසා තමන්ගේ අම්මා තාත්තා එක රැයක් හෝ ගෙදරින් එලියට බැහැලා ඉන්න අකමැතිනම් වහා මේ උපාදානය දරුවන් කඩලදාන්න. දෙන්නත් මොකද එක රැයක් ගෙදර අතැරලා ඉන්න බෑ කියන්න ගෙදර කරේ තින උපාදානය වැඩි. දරුව කරේ මුණපුරු කරේ තින උපාදානය වැඩි. දෙන්න ඒ වැඩි භාවය කවදාහරි මියන වෙලාවට අනි වාර්යෙන් මෙයාට සකස් වෙනෙත් ගෙදර පිළිබඳු පාදානයමයි. එනිසා දක් නිරතුරුවම දරුවන් දෙමාපියන්න එක කටයුතු කරද්දී අවංකෝම දෙමාපියන්ට ආදරය කියන්නේ අවංකම දරුවා හිතන්න ඕනේ මගේ මුණපුරු මිනිබිරිය බලනවා කියන කාරණය නෙමේ ගෙදරාරක්ෂා කරනවා කියන කාරණෙමේ මං කොහොමද මට යහපත සදල දුන්නේ අම්මා තාත්තාට මංසුගතිය සකස් කළ දෙන්නේ කියන කාරණ. ඒ තැන ඉඳල අම්මා තාත්තා තුළ ධර්මයක් වැඩෙන දිසාවටමයි දරුවන් අම්මලා තාත්තලාව අරංයන්. එනිසා කොයි වෙලාකොත් තමන්ගේ වයෝවෘද අම්මා තාත්තලාට නිරේතුරුවම මුණුපුරු මිනිබිරියන් ලංකරලා හුරතල් කරලා ඒගුල්ලන්ට ඒවා කරේ උපාදානය සකස් කරගන්න දෙන්න එපා. ඒක ලොකුමානතුරක්. දැන් සමහර වෙලාට වයෝෘද වෙලා මරණාසන්න වෙලා අම්ම ඉන්නකොට මේ අම්මගේ ඇඳවට මුණුබුරු ටිකයි මිනිබිරියෝ ටිකයි ඔක්කෝම වටකරගෙන දැන් ඉන්නකොට අර අම්ම මේ රූපයන් කරේ තවතුෂ්නාව ඇති කරගන්න. අපි දක්ෂ වෙන්න ඕනේ දෙමාපියන් මුණබුරු මිනිබිරියෝ දරුව කරේ තුෂ්ණාව වැඩිනම් ක්‍රමාණුකූලෝ උපක්‍රමශීලීව දරුවන්නේ අම්මගේ ඇත් කරන්න. දරුවන් ඒ අම්මගේ බැඳීම ලෙංගතුකම ක්‍රමාණුකූලෝ අයින් කරන්න අපි දක්ෂ වෙන්න. මොකදේ බැඳීම හරිම භයානක උපාධානපච්චයා බව තුෂ්නාපච්චයා උපාදානන් කියෙන ධර්මතාවය තුළ අම්මලා ඇති කරගන්නා වූ බලවත් අනතුරක් බවට පත්වෙනවා. එනිසා නිරේතුරුවම තමන්ගේ අම්මාට සලකනවා තමන්ගේ අම්මාට ගරු කරනවා කියන්නේ සද්ධහව තුළ අම්මා පිහිටන්න සීලය තුළ අම්මා පිහිටන්න ත්‍යයාගේ තුළ අම්මා පිහිටන්න සද්ධර්ම ශ්‍රවණය තුළ ප්‍රඥාව තුළ අම්මා පිහිටන්න. ඊට වඩා ශේෂ්ඨ උපකාරයක් ප්‍රති උපකාරයක් කළ ගුණ සැරිකමක් දරුවෙක් අම්මාට කළ යුතු නෑ කියල බුදුරන් වන්සේ කිය. එනිසා ඔබේ රෝගී අම්මාළඟට රෝගී තාත්තාළඟට ගිහිල්ල කියන්න අම්මගේ ඇසට අතතිේල අම්මේ මේ ඇස අනිත්‍යයි මේ අනිත්‍ය වූ ඇසට බැඳෙන්න්නේ පා කියලා අම්මේ කියන්න අම්මාට කරන්න වූ ශේෂ්ඨ උපකාරයක් ඔබ කලාවෙනවා. අම්මේ මේ කන අනිත්‍යයි මේ නාසේ මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි යම්මේ මේ රූපය අනිත්‍යයි යම්ම කියලා ඔබ දවසට පස්පාරක් ඔබේ අම්මාගේ රූපය ළඟට ගිල්ල අත තියල ඔබට කියන්න පුළුවන්නම් ඔබ මේ ලෝකේ පුතෙක් වෙලා අම්මා තාත්තාට ශේෂ්ඨම උපකාර කරපු දරුවෙක් වෙනු. එනිසා අම්මා තාත්තාට මුලින්ම සද්ධාව තුළ සීලය තුළ ත්‍යයාගේ තුළ ශක්තිමත් කරන්න ඉම් පස්සේ නිරයතුරුව ප්‍රඥාව මතුවෙනආකාරයෙන් මෝහය දුරුවෙනආකාරයෙන් නිරේතුරුව මේ රූපයේ අනිත්‍යභාවය ගැන කියන්න. නිරේතුරුවම මේ ඇසකණනාසේ දිවසරීරය මනස අනිත්‍යයි අම්මේ කියන කාරණය නිරතුරුව කියලක්දෙන්. එයාට මෙහෙම කියන දෙයක් ඇහෙන් නැත්තන් නිරේතුරයාගේ ඇඳ ඉස්සරා ලියල එල්ලන්න කොලේක ඇස අනිත්‍යයි කනානිත්‍යයි නාසය අනිත්‍යයි යම්මේ මේ සෑම දෙයක්ම අනිත්‍යය කියලා දකිමින් ඉන්න කියලා ඉල්ලන්න ඒ තරං අම්මා කෙනෙකුට කරන්න තින ශේෂ්ඨයුතුකමක් ධර්මි නැහැ. ඔබේ ශේෂ්ඨ යුතුකම කලානං අම්මායේ ශේෂ්ඨ යුතුකම ගත්තත් නැතිවුණත් ඔබ ඒ ශේෂ්ඨ යුතුකම ඉටු කලා වූ දරුවෙක් බවට පත්වෙන. නමුත් වර්තමාන සමාජය මේ මේ වගකීමෙන් බලවත් ආකාරයෙන් දුරස් වෙනවා ඇයි දුරස් වෙන්නේ පුතාලගේ දුවලගේ වරදක් නෙමේ සම්මාධිට්්‍යය දුරලභාවේ නිසා. එනිසා තමන්ගේ වයවුද අම්මා තාත්තලාට නිරයතුරුවම මේ නිත්‍ය සංඥාමයි දෙන්නේ. තමන්ගේ මුණපුර මිනිපිරිය වටකරගෙන පුතාල දූල වටකරගෙන ආච්චිට සීයට ලස්සනට නාවල කරලා ලස්සන සාරයක් අන්දල ඔන්න ෆොටෝ අරගෙන ෆොටෝ එක ගීල පෙන්නෙනවා අම්ම බලන්න අම්ම කොච්චර නල් ලස්සනද කියලා. මොකද මේ පෙන්වේ රූපේ නිත්‍ය භාවය. නිරේතුරුවම රූපේ නිත්‍ය භාවය වැඩෙන දේ තමයි සිද්ධ කරන්නේ. මේ රූපේ අනිත්‍ය භාවය වැඩෙන දෙෙන කියන්නේ බය යම්මා බයවේ කියලා. මරණය ගැන අම්හට කියන්නේ බය යම්මා බයවේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන්න කියන දේ දරුවා කියන්නේ නෑ ඒ කියන්නේ බුදුරජන් වහන්සේ කියපු දේ කරපු කෙනෙක්ද නැහැ. බුදුරජාන් වහන්සේ කියනවනම් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න කියලා දරුවෙක් අම්මාට මරණානුස්සතිය කියලා දෙන්න බයවෙන්න අවශ්‍ය නැහැ බුදුරජාන් වහන්සේ කියන්නේ. එනිසා නිරේතුරුවම තමන්ගේ අම්මා තාත්තාට මේ රූපයේ අනිත්‍යභාවය වේදනාවේ අනිත්‍යභාවය කියල දෙන්න. එහෙම නැතුව අපි නිරේතුරු තාත්තාට වයවුරුද අම්මාට තාත්තාට ලංවෙලා අපි කියනවනං අම්මේ ඔබ සංසාරයේ මතු බුදුවේවා එහෙම නැත්තං ඔබ සංසාරයේ ජාති ජාතිත් මගේ අම්මාවේවා කියලා ඒ කියන වචනයක් පාසාම අපි අම්මාට මෝහයයි කියලදෙන්. මෝහැයි කියලදෙන්. අම්මේ භවයට යන්න කියලයි කියලදෙන්. එනිසා නිරේතුරුවම දරුවන්ගේ නොදන්න භාවය නිසා නිරේතුරුවම අපි ඔයවැනි කතා කියනවා අම්මේ මතු බුදුවේවා අම්මේ ජාති ජාති මගේ අම්මාවේවා කියලා අප්‍රමාණ අම්මලා නොදන්නා භාවය නිසා මෝහේ තුළට කොටුවෙන්. අද වර්තමානය අර කවි බණ තියෙනවා විරුදු බණ තියෙනවා මේ සෑම කෙනෙක්ම මව්ගුණ කිය කියා මව්ගුණ කිය කියා අර අහිංසක අම්මලා මුලාවට පත්වන. අනේ මේ අහිංසක අම්මලාත් නොතේරෙන භාවය නිසාම අනේ පුතේ ඔබ සංසාරයේ මගේම පුතුවේවා කිය කියා භවය ප්‍රාත්ථනක්. දරුස්වාමින් වහන්සේ.